මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝගාසනයේ වැඩ සිටිනේ සෞරණීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර අනෙකුත් සියලුම යෝගාවචර පිළිසකින් අවසරයි. විස්තරණ වන්නේ පූර්ණ කාලීන භාවනා යෝගී වෙදී සිටින යෝගාවචර පිළිසක් ඉදිරිපත් කරගෙන පවත්වන මේ විපස්සනා ධර්ම දේශනා මාලාවේ පසුගිය වාරය වෙන විට අප්‍රමාදී යෝගාවචරයේ විසින් විපස්සනා ඥාන සඳහා සූදානම් වීමක් දක්වාම විස්තර ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පිළිදරව් කරන්න යෙදුණා. පසුගිය වාරයේදී මේදී විශේෂ සංදිස්ථානයක් වන හේතු ධර්මයේ සහ ඵල ධර්ම අතර එකිනෙක පවතිනා වූ සංකීර්ණ සම්බන්ධතා සම්බන්ධයෙන් තැන් විස්තරයක් ඉදිරිපත් කරන්න යෙදුණා මූල ධර්ම ඒ වාගේම අධ්‍යක්ීම් වලට සම්බන්ධ කරලා එයින් අපිට කෙටියෙන් ගන්න තියෙන අදහස එහෙම නැත්නම් ප්‍රකටවම ගන්න තියෙන අදහස මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ හේතු ඵල ධර්ම ස්වરૂපය අතිච්ච සමුප්පාද ස්වરૂපය යම් කෙනෙක් විවරදිව වටහා ගන්නවා නම් ඔහු එතනදීම වැඩට බහිනවා භාවනාවට බහිනවා නැත්නම් සීල සමාධි ප්‍රඥා දිනු කිරීමට උනන්දු වෙනවා උත්සාහ වෙනවා උත්සුක වෙනවා යම් විදිහේ මිත්‍යා සංකල්පයකට වැටුනොත් එහෙම නැත්නම් දික්තියකට වැටුනොත් ඒ පුද්ගලයා හේතුවක් දැක ගන්නවා, කාරණාවක් දැක ගන්නවා, වැඩේ භාවනාව මානසිකාරයේ පැවැත්ම පතරලා. මෙන්න මේ විදිහට තේරුම් අරගත්තොත් යෝගාවචරයට මේ ඊටාම ගැඹුරු දික්තිජාලය ඒ ගැඹුරු වාද පත වල ඇත්තා වූ අහේනිකර එහෙම නැත්නම් පරාභවයට ඇද දමන ස්වરૂපේ දැක් ගන්න පුළුවන්. යෝගාචර ජීවිතයක නිතර මේ දෙක පවතිනවා. විශේෂයෙන්ම පූර්ණ කාර්ය භාවනා කරන යෝගාචරය තමන් වශයෙන් ප්‍රමාදීව නැත්නම් කායගත සතියෙන් යුක්තව තමන් ගැනම අවධානය යොමු කරගෙන ඉන්නවන විවිධ අවස්ථාවල තමන්ට මේ භාවනා කර්මාන්තය සඳහා එළඹ සිටි සීය උනන්දු භාවය සජීවී භාවය වාවා සම්පාදනය කළ යුතු తත්වය සීඝං සීඝං කියන විදිහට සම්පාදනය කළ යුතු తත්වයට හිත උනන්දුව නැගී සිටිනවා. තවත් වරක සියලු කරුණු සියලු බාධක දුරු වෙලා කරුණු සම්පූර්ණ වෙලා තිබුණත් හිත එපා කරවන කම්මැලි කරවන වෙහෙස කරවන අප්‍රිය අමලාප නීරස කරවන මානසික තත්ත්වයට වැටෙනවා. මේ නිසා යෝගාවචරයට දැන ගන්න පුළුවන් දැක ගන්න පුළුවන් මේ හිතේ තාමත් දික්තිගත වෙන්න අවස්ථාවක් තියෙනවා. වාදවලතේ අහුවේ පවතින ඉඩ තියෙනවා. මේ සෑම කම්මැලි භාවයක්ම මේ සෑම අනුත්සුක ස්වરૂපයක්ම මේ මොකක් හරි පටලවල වර්ධවල තේරුම් ගත්ත ධර්ම ස්වરૂපයක්. බුද්ධජානන් වහන්සේ ඉදිරිපත් කරන්න යෙදිච්ච මේ පටිච්ච සමුප්පාද ක්‍රමයේ තේරුණාන ආරභත නිඛමත යුංජත කියන විදිහට දැන් වහා මෙතනම මම ආරම්භ කරන්නේ. එළිය දැන් තෝරේ. ඒ කටයුතු වල නියැලෙන්න ඕනේ. අන්න ඒ ස්වરૂපේ අපි කෙටි වශයෙන් මතක් කරගන්න. ඒ විදිහට අරමුණක් අරමුණක් පාසක් විවේල විනාශ වෙන අරමුණක් තියෙනවා. ඒ අරමුණක් අරමුණක් පාස යෝගාවචරය ඒ අරමුණේ යතාවෝ නැත්නම් අරමුණට මූණ දීම කියන මානසිකාරයේ පැවැත්වීම කියන මේ කටයුත්තේ පවතිනා වූ නාම ධර්ම රූප ධර්ම අවබෝධ කරන සුළු විදිහකට භාවනාව පවත්වනවන අන්න යෝගාවචරයේ හිත නිතරම වහාම පටන් ගන්න දැනම යෙදෙන්න අප්‍රමාදී වෙන්න සජීවී වෙන්න පෙළගෙන. එහි ගැඹුරු අවස්ථාවක් තමයි නැත්නම් දෙවෙනි පන්තිය කියලා කියන්න පුළුවන් මේ වැටෙන නාම ධර්ම සහ රූප ධර්ම වල හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවය වටහා ගැනීම. දෙන්නේක් වශයෙන් තේරුම් ගන්නව පමණක් නෙවෙයි, ඒ දෙදෙනා අතර පවතින වූ අන්‍යෝන්‍ය සම්බන්ධතා තේරුම් ගන්න. මේ තේරුම් ගැනීම නිසා වෙන විදිහකට කියනවා නම් පවතින වූ සියුම් සෑම සම්බන්ධතාවයක්ම සවිස්තරව තේරුම් ගැනීමට කටයුතු කරන නිසා යෝගාවචරය අවබෝධය නිරීක්ෂණය නැත්නම් මානසිකාරයේ වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ට දැක ගන්න බැරි ස්වરૂපයක් ගූඪ භාවයක් গুপ্ত භාවයක් කැළමෙන්නේ ඉතාමත්ම සමීපව බැලුවොත් මේක අතට ගත්ත නෙල්ලි ගෙඩියක් වාගේ ඉතාමත්ම පැහැදිලි වෙනවා මේ හේතු සහ ඵල වශයෙන් එකිනෙක සම්බන්ධ වීමේ කිසිම රහසක් නැහැ තියෙන්නේ සංකීර්ණ භාවයක්. ඒ ඒ අතර පවතිනා වූ විවිධ සම්බන්ධතා. මේ නිසා යෝගාවචරය අනීම ධර්ම රසය නැත්නම් ධර්මානුකූල යෙදවීමක් පවත්වනවන යෝගාවචරයාගේ කුතුහලයේ වැඩි කරවන, උනන්දුව වැඩි කරවන භාවනා රතිය වැඩි කරවන ස්වરૂපයක් මේ අවස්ථාවේදී පහළ වෙනවා. දකින දකින අරමුණේ එකිනෙකා වශයෙන් සම්බන්ධ වෙන හැටි හිතත් අරමුණත් අරමුණත් හිතත් එහෙම නැත්නම් හිත හිතට අරමුණ අරමුණට වශයෙන් විවිධ සම්බන්ධතා තීරුම් යන ගන්නකොට යෝගාවචරයාගේ මෙනෙහි කරන සෑම වාරයක් පාසා විශේෂයෙන්ම නිවැරදිව මෙනෙහි කරන සෑම වාරයක් පාසා උකාවචරයට සැක දුරු වෙන නිසක භාවය ප්‍රකට වෙන අවස්ථාවකටපත් වෙනවා මේ தත්වය දිගින් දිගට දිගින් දිගට පවතින පවතිනට අඳුර සුවරෝප ලපකලල් සියල්ලම දුර වෙලා හිත බොහෝම ප්‍රබාසර ස්වරූපයකටපත් වෙනවා දැක ගන්න බැරි සම්බන්ධතා අඩු වෙන්න පටන් ගන්නවා මේ අවස්ථාවේදී මෙතුආකල් නොදන්න සැකසහිත අඳුර සහිත ස්ථාන දුර වෙමින් පැහැදිලි ප්‍රසන්න නිසක දැන් වැඩි වෙනකොට මේකද කියනවා විසුද්ධියක් කියලා. මේක පිරිසිදු වීමක්. මේ පිරිසිදු වීමට කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා මෙතුආ කල් සංසාරේ පැවතුනා වූ විවිධ මිත්‍යා මත, ගුඪ මත, গুপ্ত මත වලට ඉඳ දීපු සැක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දුර වෙන්න පටන් අර ගන්නවා. දුර වෙන්න පටන් අරගෙන මේ නාම රූප ධර්ම අතර සම්බන්ධතාවයක් හැර බාහිරින් නොපෙනෙන අද්භූත ගුඪ ඵල වේග නැති බව තේරුම් අර ගැනීම නිසා යෝගාවචරයන් තුල මේ අවස්ථාවේ ශ්‍රද්ධාවේ වෙනසක් ඇති වෙනවා. මේ තුවාකල් යෝගාවචරය මේ මෙනෙහි කිරීමේ ක්‍රමය ආරමුණට හරියට හිතනම් වන්ට ඕනේ. ඒ විදිහටම දිගින් දිගටම දිගින් දිගටම හිතනම් වන්ටත් ඕනේ කියලා ගුරුවරුන් විසින් දෙන්නා වූ උපදේශ මේ තුවාකල් පිළිගත්තේ ගුරු ගෞරවයෙන් නිසා ධර්ම ගෞරවයෙන් නිසා ප්‍රබාරගත්තේ ප්‍රසාද සද්ධාවයි. පැහැදීමෙන් බාරගත්තා. නමුත් Taman වශයෙන් ඒක ප්‍රත්‍යක්ෂයක් තිබුණේ නැහැ. දැන් මේ සැක දුර්වේගණ යනකොට Taman හරියට පිම්බීම මත වෙනවනම් ඒ පිම්බීමතම හිත එල්ල කිරීමෙන් ඒ වාගේම යන්තා පිම්බී මත වෙනවනම් ඒ සෑම පිම්බීකටම එකම ගෞරවයෙන් කිසිම ඉන්දෙන් ඉන්දෙන් කලකීම අඩු කරලා ගෞරවය අඩු කරන්නේ නැතුව දිගටම සමාන ගෞරවයකින් නැත්නම් ඒක ආකාර වීදයකින් මෙනෙහි කරගෙන කරගෙන යනකොට ඒ පිම්බීමක අත්තා වූ මේ නාම රූප ධර්ම හේතුඵල ධර්ම වැටහෙනකොට එයි අත්තා වූ தત્ත්වය පැහැදිලි වෙනකොට පිම්බීම හැකිලිම තුලම තිබුණා වූ ඉන්න පුළුවන් වූ සැක දුරු ඒ දුරු වෙනකොට තමන් වශයෙන් ඕන තැනක ඕන වෙලාවක ඕනේ අවස්ථාවක අධදක ගන්න පුළුවන් ශක්තියක් මේ නිවැරදි මාර්ගය දැක ගන්න පුළුවන් ශක්තිය Taman තුල තහවුරු වෙනකොට අර මෙතු ආකල් බාහිරෙන් බාරගෙන තිබුණු ශ්‍රද්ධාව ඇතුළතම මුල් බහ ගන්න පටන් ගන්නවා. මේකට කියනවා ඕකප්පන ශ්‍රද්ධාව කියලා. මේ නිසා හරියට භාවනාවේ ඊටාත්ම ගෞරවයෙන් යෙදෙන ඊටාත්ම වීර්යවන්තව යෙදෙන යෝගාවචරය නබෝ කලකින්නේ. අර Taman කලින් පිළිගත් ආ වූ ගුරු උපදේශ Taman වශයෙන්ම අත්දැක ගන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරය තුළ කුසල ඡන්දය පහළ වෙනවා. දැන් මේ දුර වෙනින් පවතින සැක විචිකිච්ඡා හිත විසිරී යන ස්වરૂප වෙනුවට මේ විසිරී යමේ ධර්මතාවය පවා හේතුඵල වශයෙන් සම්බන්ධ වෙනකොට වෙනකොට මේ සම්පූර්ණ කරගන්න පුළුවන් මේ හේතුඵල සම්බන්ධතාවයේ ආත්පසින්ම දැක ගන්නවා කියලා කුසල ඡන්දේ පහළ වෙනවා. මෙන්න මේ කුසල ඡන්දේම තමයි යෝගාවචරයට නැවත නැවතත් හිත අරමුණට නංවන්ට වීර්යයක් බාටපත් වෙනවා. මේ වීර්යය වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාවචරයගේ සතියේ ඒ වගේම සමාධියේ ගැඹුරක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ විදිහට මෙනෙහි කරන එක නිවැරදි මෙනෙහි කිරීමක් පාස දැන් යෝගාවචරය හරියට එක ගලක් විදලා හඹ පොකුරක් මේ එකවර බිම දා ගන්නවා වගේ. එක මෙනෙහි කිරීමකින් විශාල ආනිසංස රාශි ලබා ගන්න පටන් අර ගන්නවා. එක පැත්තකින් බලනවා නම් සෑම මෙනෙහි කිරීමක් පාදාම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ස්වરૂපය නැත්තම් දුක්ඛ සත්‍ය ප්‍රථම වශයෙන් අවබෝධ කරන ස්වરૂපය දැක ගන්න. දුක්ඛ සත්‍යයේ තියෙන ආත්පත අවබෝධ කරගත යුතු පරිඤ්ඤය ස්වરૂපය. දැන් යෝගාවචරයාගේ මෙනෙහි කිරීම හරියට නිවැරදිව අරමුණට එල්ල වෙනවා අරමුණු තෝරන්නේ නැහැ. අරමුණට ප්‍රිය අප්‍රිය භාව නැහැ. මධ්‍යස්ථ හිතෙන් මතුවෙන අරමුණට හිත නංවනවා. ප්‍රධාන අරමුණ පිම්බීම හැකිලිම ආස්වාද ප්‍රස්වාසයෙන් එහි හෝ හිත නංවනවා. එහෙම නැතිනම් මතුවෙන වේදනාව සාද්දයක්, රූපයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, හිතවිල්ල. මොන දෙයකටෝ හිත කෙලිම නංවනවා. මේ පස්සක්ගාහිකයක් නැතුව තේරුමක් බේරුමක් කරන්නේ නැතුව ප්‍රියාප්‍රිය භාවයට ඉඩ නොතබා හිතන ඇඟීම නිසා මතුවෙන මතුවෙන අරමුණක් පාස නාම රූප දැක ගන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒ විදිහට නාම රූප දැක ගන්න දැක ගන්න යෝගාවචරයගේ හිත හේතුඵල ධර්ම දැක ගන්න තරමට සංසිඳියාවක් ඇති වෙනවා. tempat භාවයක් ඇති වෙනවා. මේ විදිහට අරමුණේ පෙර නොදක්කා වූ ආත්පස දැක ගැනීමේ ස්වરૂපයක් ඇති වෙනවා. මේකට කියනවා පරිඤ්ඤය භාවය. මතුවෙන අරමුණේ එන නොදුටුව විදෝ ස්වરૂප දැක ගන්න. මේ විදිහට දැක ගැනීමට නම් අනිවාර්යයෙන්ම යෝගාවචරය අරමුණේදී ප්‍රිය වෙලා බෑ. අරමුණේදී අප්‍රිය වෙලා බෑ. ඒ නිසා හිත අප්‍රමාදීව මධ්‍යස්තවම යොදන්න ඕනේ. මෙහි කියන්නේ යෝගාවචරය අර නාම රූප දැක ගන්න හේතුඵල සම්බන්ධතාවය දැක ගන්න විදිහට යම් ආකාරයකට හිත යොදනවා නම් එතන තෘෂ්ණාව තිබිලා බෑ. සමුදේ සත්‍ය තිබිලා බෑ. ඒ නිසා මෙතනදී මේ කියන්නේ ඉබේම සමුදේ සත්‍ය ප්‍රහාණය සිද්ධ වෙලා තියෙනවා. අරමුණ හොඳයි කියලා බාරගන්නේ නැහැ. අරමුණ නරකයි කියලා බාරගන්නේ නැහැ. නමුත් මෙතන ධර්ම ස්වરૂපයක් තියෙනවා. මේ සමුදේ සත්‍ය පෙන්වන්නේ තෘෂ්ණාව වශයෙන්, ඇලීම වශයෙන්, ආසාව වශයෙන්. නමුත් යෝගාවචර ධන භාවනාදී මේ ඇලීම ගැටීම කියන දෙකම අරමුණු වර්ණ ගන්නවා ප්‍රකෘති ස්වરૂපයේ මොහා කරනවා කොහොමද මේ ගැටීම තෘෂ්ණාවක් වෙන්නේ ගැටීමට හේතුව අපි ගත්තොත් දුක් වේදනාවක් අපිට වේදනාවක් මතුවෙනවා මේ වේදනාව තියෙන්නේ මේ පරියන්කේ මේ ස්වરૂපේ නිසා යෝගාවචරය ඒ වෙනුවට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට වඩා හිටගෙන ඉන්න ඉරියව්වට ආසාවක් ඇති කරනවා නැත්නම් වෙනස් ඉරියව්වකට ආසාව ඇති කරනවා. ඒ ආසාවේ බැඳෙන නිසා දැන් ඉන්න ඉරියව්වෙන් ඒ කැමති ඉරියව්වට වෙනස් වීම මෝහයෙන්ම සිද්ධ වෙනවා. ප්‍රමාදයෙන් යුක්තව සිද්ධ වෙනවා. වහවහා සිද්ධ වෙනවා. මෙන්න මේ හේතු වෙන්නේ ඒ ඉරියව්වකට ඇත්තව කැමැත්ත නිසා. ඒ වාගේම කටුක කමිහිරි දර්ශනයක් ඉදිරිපත් වෙච්ච වෙලාවට යෝගාවචරයට ගැටීම පහළ වෙනවා. ඒ මොකද මේ අමිහිරි කටුක දර්ශනය වෙනුවට ප්‍රිය දර්ශනයක් විශේෂයතාව ඇලීම නිසා මේ විදිහට රූප වේවා ශබ්ද වේවා ගන්ධ වේවා රස වේවා ඒක කටුක වෙන්නේ යෝගාවචරයට වඩා හොඳ දෙයක් ප්‍රාර්ථනා කරන නිසා. ඒ ප්‍රාර්ථනාව තිබියදී මේ කටුක දේම නැවත නැවත ඉදිරිපත් වෙනකොට ඒ දේ නොවේවා ඒ දේ විනාශ වේවා කියන ගැටුම පාළ වෙනවා. ඒකටත් හේතු වෙන්නේ මූල වෙන්නේ අර ආසාවමයි. ඒ නිසා මෙතන කතාවක සම්මා සම්බුද්ධජානන් වහන්සේගේ වචනේ දක්වන්නේ තෘෂ්ණාව, ඇලීම වශයෙන්. මොකද භාවනා කරන යෝගාවචරයට මේ ඇලීම ගැටීම දෙකම දැක ගන්න පුළුවන්. දෙකටම හේතු වෙන්නේ ඇලීමමයි. ඒ කියන්නේ හරියට නාම රූප ධර්ම තේරෙනවා නම් ඒ වාගේම හේතුඵල සම්බන්ධතාවය පිළිබඳව විස්තර වැටහිගෙන එනවා නම් එතන සමුදේ සත්‍ය ප්‍රහාණය සිදු වුණා කියලා ගණන් ගන්න පුළුවන්. මේ විදිහට සමුදේ සත්‍ය ප්‍රහාණ වෙලා ඉඳ විදියට කියනවා ආශාවෙන් තොරව නැත්නම් ගැටීමෙන් තොරව මුලාවෙන් තොරව හරියට අරමුණට හිත යෙදෙනවා නම් අන්නේ අරමුණේ ඇති යථා ස්වરૂපේ වැටහෙනවා. ඒක යථාව ප්‍රකෘති තත්ත්ව ආකාරයේ වැටහෙනවා. මෙන්න මේ තත්ත්ව ආකාරයේ වැටහීම නිසාම යෝගාර්ථයට ඒකේ නිදීමක් විමුක්තියක් නිරෝධයක් පාල වෙනවා. ඒ අරමුණත් එක තමන්ට මෙහෙසක් බැඳීමක් ගැටීමක් අවශ්‍ය නැහැ. ඒ අරමුණ අරමුණු වශයෙන් කටයුතු කරන තමන් දකින්නෙක් විදියට අවබෝධ කරන්නෙක් විදියට නිරීක්ෂණය කරනවා. මෙන්න මේ විදිහට යෝගාවචරය අරමුණේ බැඳීම ඇලීම නැති තාකල් ඒ අරමුණෙන් විමුක්ත වෙනවා. ඒ අරමුණෙන් නිරෝධය ලබනවා. ඒ විදිහට නිරෝධය ලබන්නේ මෙතුවා කල් යෝගාවචරය යම්ම සීලයක පිළිපදලා කටයුතු කරන නිසා. මේ සීලය මත ඉඳගෙන මේ මෙනෙහි කිරීම සිදු කරනකොට ක්ෂණික වශයෙන් සමාධිය සමාධි ශික්ෂාව දිනු වෙන නිසා මේ සමාධි ශික්ෂාව මත මේ නිවැරදි දර්ශනය පහළ වෙන නිසා වෙන විදිහට කියනවා නම් මෙතුවා කල් වැඩුවා වූ මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා වෙන විදිහට කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් ප්‍රමාණයකට වැඩුව නිසා මේ ක්ෂණයේ එල්ල කිරීම නිවැරදි මෙනෙහි කිරීම නිවැරදි මේ කෙනෙකුට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග නිරෝධ සත්‍ය, අවසාන වශයෙන් මාර්ග සත්‍යත් తాවකාලිකව සම්පූර්ණයි. මෙතනදී මේ తాවකාලික වයි කියනක යෝගාවචර හොඳට මතක තියාගන්න ඕනේ. මේකට පොත්පත්වල තදංග නිරෝධයේ වශයෙන් සඳහන් කරනවා. යන්න මොහොතක නිවැරදි වෙල්ල කිරීමක් තියෙනවා නම් නිවැරදි මෙනෙහි කිරීමක් තියෙනවා නම් ඒ ක්ෂණයේ යෝගාවචරය මිදිලා ඒ ක්ෂණයේ යෝගාවචරය නිරෝධ වෙලා නමුත් ඒක තාම Tamange අතට අහුවෙච්ච බුද්ධියට සින්න වෙච්ච බෝධිලයක් වගේ නෙවෙයි. ඒක ඒ ක්ෂණයට පමණයි පවතින්නේ. මොකද ඊග අවශ්‍යනේ මෙනෙහි කිරීම නොවෙන්න ඉඩ තියෙනවා. අසතිමත් වෙන්න ඉඩ තියෙනවා. වෙන විදිහට කියනවා නම් තාම මාර්ග ඥාන සම්පූර්ණ වෙලා නැහැ. මේ නිසා යෝගාවචරය දැන් කරන්නේ මේ ක්ෂණය දිගට පැවැත්වීමයි. පෙර ක්ෂණයේ යති කරගත්තා වූ සතිය ඊගාව ක්ෂණයේ දක්වාම නොසැලී නොබින්දී පවත්වන. ඇතින යම්ම ක්ෂණික සමාධියක් වෙනවනම් ඒ පෙර ක්ෂණික සමාධිය පසු චිත්තක්ෂණයේ ක්ෂණික සමාධියට නොසැලී නොබින්දී පවත්වනවා. එතකොට ප්‍රඥාවේ වර්ධනය නොසැලී නොබින්දී පවතිනවා. මේ විදිහට දිගට වෙනවනම් යෝගාවචරය තුළින් සිද්ධ වෙන්නේ මෙහි කරන වාරයක් වාරයක් පාසා මේ මාර්ගඥානයත් ක්ෂණ ක්ෂණ වශයෙන් වැඩි වෙනවා. ඒ නිසා එක සාතක මෙනෙහි කිරීමත් පාසා දුක්ඛ සත්‍ය වශයෙන් හාත්පස දැන ගැනීම. එපා කිරීම යැපීම් දුරු කිරීම වශයෙන් සමුදේ සත්‍ය ඉබේම ප්‍රහාණය වීම. සත්වාකාරයෙන් අරමුණ ආબોධ කිරීම කියන නිරෝධේ විමුක්තිය ඒ වාගේම මාර්ග ඥානෙ වැඩි වීම. මේ විදිහට යෝගාවචරය දිගට කරගෙන යන්නේ අර කලින් කියාපු විදිහට දැන් ශ්‍රද්ධාව පහළ වෙලා තියෙන නිසා මේ විදිහට දිගට කරගෙන යනවා නම් භාවිත බහුලීගත ක්‍රමයට ක්‍රමක්‍රමයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන වාරයක් පාසා මේ මාර්ගඥානයේ සම්පූර්ණ වීමේ පූර්ව භාග මාර්ග ඥාන අංග සම්පූර්ණ වෙච්චහම මාර්ගඥානයේදී මේ මාර්ගාංග සම්පූර්ණ වෙනකොට සාධංග වශයෙන් මෙතුආකල් අධ්‍යක්ඛා වූ නිරෝධය සමුච්ඡේද වශයෙන්ම ස්ථීර වශයෙන්ම මාර්ගඥානෙ සාක්ෂාත් කරගන්න. ඒකට යෝගාවචරය දැන් මේ සිද්ධ කරන්නේ කෙටි කාලින වශයෙන් පෙරහුරුවක්. මේ පෙරහුරුව ලබාගත්තට පස්සේ එයින් Tamange ඇදහිීම තාවුරුව වැඩි කරගත්තට පස්සේ දිගටම පවත්වනවනේ මෙනේ කරන මෙනේ කරන වාරයක් පාස ඒ ඒ ක්ෂණයේ නිරෝධය විමුක්තිය අත්දකින්නෙක් වාටපත් වෙනවා. මේ විදිහට යෝගාවචරයාගේ මේ හේතුඵල සම්බන්ධතාවයේ පිළිබඳව ප්‍රවීණ භාවය ඒ වගේම කුසලතාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාවචරය තමන් තුළම විශ්වාසය ඇති කර ගන්නවා. පැහැදිලි තහවුරුවක් ඇති කර ගන්න යෝගාවචරයක් බාටපත් වෙනවා. ඒ වුණත් මේ තක්වාම ඒ කියන්නේ නාම රූප වතේ සප්පච්චිනත හේතුඵල වතේ අවබෝධ කරගත්තත් මේ තාම සිද්ධ වෙන්නේ යෝගාවචරය තුළ විපස්සනා ඥාන සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කිරීමක්. මේ පසුබිමේ හොඳට මේ විදිහට වැඩෙනවනම් යෝගාවචරයට හේතුඵල සම්බන්ධතාවයක් වැඩෙනවනම් ඒ වෙනකොට යෝගාවචරයට හොඳට හැම නාම ධර්මයක්ම නැත්නම් නාම සංතතියක්ම රූප සංතතියක්ම එහිම ඇත්තා වූ හේතු වශයෙන් සම්බන්ධ වෙන කාරණා සංතතියක්ම පහළ වශයෙන් සම්බන්ධ වෙන කාරණා සංතතියක්ම සෑම දෙයක්ම ඊටාම වේගේ වෙනස් වෙමින් පවතිනා වූ සංතති බවට වැටෙන්න පටන් ගන්නවා. වෙන විදිහට කියනවා නම් Taman ඊටාත්ම දුරින් ස්ථීරව පිහිටි තිබෙන දෙයක් වගේ මේ තුආකල් අරගෙන තිබුණු මේ පින්දීම නැත්නම් ආස්වාසේ නැත්නම් හැකිලිම නැත්නම් ප්‍රස්වාසේ ඊටාත්ම සමීපව බලනකොට ඒ තුල වැඩ රාජකාරී රාශියක් ක්‍රියා රාශියක් ඇති වෙනවා. ඒ ක්‍රියා රාශිය තුල ඊටාත්ම හිත සංසිද්ධියවටපත් වෙනකොට ඒ ක්‍රියා රාශිය වෙනස් වෙනස් වෙන සෑම අවස්ථාවක් පාසාම හිත නාම ධර්ම ධර්ම සංතතියක් වෙනස් වෙන්න පුළුවන් ස්වરૂපයක් අලුතින් අලුතෙන් පහළ වෙන ස්වરૂපයක් දැක ගන්න. මේ විදිහට මේවා හේතුඵල වශයෙන් දකින්නට යෝගාවචරය එකක් ගුලියක් ඝණයක් රාශියක් විදිහට දැකගත්තා වූ පින්වීම තුළ විශාල ධර්මතා වැඩ කරන ආකාරය දැක ගන්න. මේ නිසා මේ තුල පවතින ප්‍රවාහයක්. දිගේට ගලන ගැල්මක්, එක හැල්මේ ගලන ගැල්මක්. නමුත් මේ අතර හරියට නියත සම්බන්ධතාව පවතිනවා. ධර්මතාව පවතිනවා. මේ විදිහට දිගට බලාගෙන යනකොට යෝගාවචරයට සෑම නිවැරදි මෙනෙහි කිරීමක් පාසා මේ සංතතිය ටිකක් උකහා ගන්නට දැක ගන්න පුළුවන් ස්වරූපයකටපත් වෙනවා. මේ විදිහටපත් වෙනකොට යෝගාවචරය යාන්තමට විපස්සනා අංකුර යෝගාවචරයේ හිතේ වැඩෙන්න පටන් ගන්නවා. ප්‍රථම වාසයෙන්ම මේ අනිත්‍ය ස්වરૂපය හොඳට හිත යොදලා බලන්න බලන්න සෑම දෙයක්ම බිඳ බිඳ විනිවිදමින් ඇතුළට යන්න යන්න මේ අනිත්‍ය ස්වરૂපේ වැටෙන්න පටන් අරගන්නවා. මේ වැටහීම ඉකාමත්ම දියුණු වේගෙන එනකොට නැත්නම් යෝගාවචරය හොඳට මෙනෙහි කිරීම වීර්යවන්තව කරගෙන යනකොට භාවනාවේ ලොකු ජවාධික වීමක් වේගයේ කැවීමක් හසකැවීමක් සිද්ධ වෙනවා මේ අවස්ථාවේදී සමහර යෝගාවචරයෝ ටිකක් ඇති ගන්න ස්වරූපයටපත් වෙනවා ඒ මොකද වෙනදා පින්වීම නැත්නම් ආස්වාදයට හිත යොදන්න සෑහෙන වෙලාවක් ඒ දෙක එකිනෙකට අල්ලාගෙන හරියට දෙපැත්තට දුවන දෙන්නේ එකිනෙකට පුරුද්දන්ඩ හදනවා වගේ. වෙනසකින් වෙනවා. ව්‍යායාම කරන්න වෙනවා. ඒ ව්‍යායාම කරමින් ඉඳලා තමයි මේ පින්වීමක් පින්වීම වෙලාවෙදී මෙනෙහි කරගන්නේ. හැකිලීමක් හැකිලෙන වෙලාවෙදී මෙනෙහි කරගෙන කර්ම දකින්න. නමුත් දැන් යෝගාවචරය වාඩි වෙච්ච සැනින්ම ඉබේම වගේ. ඒ කියන්නේ හොඳට සතිමත් යෝගාවචරයට මේ පින්වීමට හිත යනවා. හැකිලීමට හිත යනවා. නමුත් මේ ගිය ගමන්නේ ඒක ඊටාත්ම මධ්‍යස්ථ ප්‍රමාණයේ පිම්බීමක් හැකලීමක් නැත්නම් ආස්වාද ප්‍රසවාසයක් නමුත් ඒ තුල විශාල වැඩ කාර්යකාරී විශාල ප්‍රමාණයක් දැක් ගන්න පුළුවන්. වැඩි වැඩියෙන් බලන්න බලන්න මේ යත්තා වූ වැඩ කාර්යකාරී නැත්නම් ක්‍රියා රාශිය දැක් ගන්න පුළුවන්. මේ රාශිය දකිමින්ම දකිමින්ම මේ තුලතම වැස ගන්න යෝගාවචරය උනන්දු වුණොත් ඒ යෝගාවචරයේ භාවනා කුණී තාමත්ම ශීඝ්‍රයෙන් වේගයෙන් දියුණු වෙනවා. යම් වෙලාවට යෝගාවචරය දැන් මගේ සත්‍ය බිඳිලාද දැන් පිම්බීමේ නැත්නම් හැකිලීමේ වෙනස්කම් දැක ගන්න බෑ. දිගටම පවතින ප්‍රවාහයක් පමණයි. ඉස්සර විතර වගේ උත්සාහ කරන්න ඕනෙත් නෑ. ඉබේම හිත අරමුණට යෙදෙනවා. ඒ නිසා මෙතන මොකක් හරි වැරදිලා තියනවාද? දැන් හිත සමහරලාට ගිඩි ගිඩි ගිඩි ගිඩි ගාලා සද්ද වෙන වේගවත් වෙන ස්වරූපයකට වැටෙනවා. අරමුණ තුලට බහ ගන්නකොට විශාල ශක්ති, විශාල වේග වැඩ කරන බවටපත් වෙනවා. මේ නිසා යෝගාවචර සමහර විටක මේ අවස්ථාවේදී කලබල වෙනවා මේ මොකද හිත යොදපු ගමන් මේ දේවල් වැඩි වෙලා පේනවා. ඊට හොඳම නිදර්ශනය තමයි තමන්ගේ කයේ මතුවෙන වේදනා. භාවනා යාකිත ප්‍රමාණයකට දියුණු වේගෙන එනකොට යෝගාවචරයට විශාල වශයෙන් මේ කායික වේදනා මතුවෙන්න පටන් ගන්නවා. නුකෝණ යෝගාවචරයක් අත්‍යකීම් රහිත යෝගාවචරණක චිත්ත පීඩාවක් වඩපත් කරගන්නවා. වෙනද වගේ නෙවෙයි දැන් කයේ වේදනා වැඩි කය සංවේදිතාවේ වැඩි බොහෝම ඉක්මනට කොන්දේ අමාරු පටන් ගන්නකොටම වැටෙනවා. ධනිය අමාරු පටන් ගන්නකොටම වැටෙනවා. මේ නිසා යෝගාවචරයට තියෙන්නේ වේදනා රාශියක්. නමුත් යෝගාවචරය හොඳට නියම ක්‍රමයට සලකලා බැලුවොත් මේ වේදනාව විඳින්න පුළුවන් ස්වરૂපී දිනුවක් වෙනවා. Tamante එක අවශ්‍ය නම් චිත්ත පීඩාව බාරපත් කරගන්න පුළුවන්, චෛතසික වේදනාව බාරපත් කරගන්න පුළුවන්. නමුත් අවශ්‍ය නම් ඒක කායික වේදනාවක් වශයෙන්ම අරමුණ කරගෙන විපස්සනාට නම් ගන්න පුළුවන්. මේ විදිහට යෝගාවචරය ඒ ලැබෙන ඉදපස්තාවේ නැත්නම් මේ හිතේ අධික කාර්යක්ෂමතාවය තුළ මතුවෙන සෑම අරමුණක්ම හොඳට සවිස්තර වෙන විදිහට විනිවිද බහින විදිහට අරමුණ හොඳට අල්ලාගෙන අරමුණටම එල්ල කරමින් දිගින් දිගට මානසිකාරය පවත්වන යෝගාවචරයාගේ අර මෙතුආ කල්තිගුණ සමූහ වශයෙන් ගත්ත දේවල් රාශි වශයෙන් ගත්ත දේවල් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බින්දෙන ස්වරූපයකට පත් වෙනවා. මේ අවස්ථාවේදී මේ අවස්ථාවට එන කම්ම යෝගාවචරය තුළ දැඩි වශයෙන් මේ ආත්ම සංඥාව නැත්නම් මේ ඝන සංඥා ආදී දේවල් බලපවත් ඒ නිසා මෙතුආකල් මේ පූර්ව භාග වශයෙන් දිනු කරපු ඥාන බාහිරේ තිබුණ ඥාන නැත්නම් මතු පිටින් දැකගත් ඥාන ඒ දිකටම යෝගාවචරය හරියටම නිවැරදි එල්ලයක් අඛණ්ඩ වීර්යය දිගට පවත්වනවා නම් ක්‍රමක්‍රමයෙන් දැන් මතුවෙන මතුවෙන අරමුණක් පාස ගැඹුරක්. ඒ ගැඹුර තුලත් අර මතුපිටින් දැකපු දෙයම ඉතාම සවිස්තරව දැක ගන්න පුළුවන්. මේ අවස්ථාවට එනකොට යෝගාවචරයට නාම ධර්ම වේවා, රූප ධර්ම වේවා, හේතු ධර්ම වේවා, ඵල ධර්ම වේවා වේගයෙන් ඇති වෙන ස්වરૂප වේගයෙන් නැති වෙන ස්වરૂප කියලා වේගවත් භාවයේ වැඩි වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වේගවත් භාවයේ උද්‍යප්පේ ඥාන මට්ටමටපත් වෙනවා නම් යෝගාවචරයට අර මෙතුවා කල්පින කන සංඥා බිඳීම ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඊට එන්න කලින් යෝගාවචරය අර අංකුර වශයෙන් යාන්ත්‍රමට මොහොදු වෙන විපස්සනා මට්ටමටපත් වීම උනත් යෝගාවචර ජීවිතයේ ඊටාම වටින සංදිස්ථානය. මේ අවස්ථාවක යෝගාවචරයට තමගේ මුළු ජීවිතේ පුරාම පිරිහි යනදී පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට සහතිකයක් ලැබෙනවා කවදාකවත් මේ භවයෙන් පස්සේ දුක්ගතියක පායක උපදින්නේ නැහැ. මේ යෝගාවචරයට සුගතිය සුගතිගාමි භාවයක් ලැබෙන බවට සහතික වෙනවා. නමුත් ඒක මුළු භවයේ පුරාම පවතින දෙයක් නෙවෙයි ඊළඟ භවයේ දක්වා පමණයි. මහබෝසතාණන් වහන්සේලා වාගේ මේ සර්වඥතා ඥාණය සාක්ෂාත් කරගන්නට උත්සාහ කරන මහා පුරුෂයන් වහන්සේලා කවදාකවත් මේ වගේ මට්ටමක නතර වෙන්නේ නැහැ. ඒ මොකද මේන් සාතිකයක් ලබා දෙන්නේ සැකරහිත ස්වරූපයෙන් සාතිකයක් ලබා දෙන්නේ ඊළඟ භවයේ දක්වා පමණයි. ඊළඟ භවයේදී යම් විදිහකට යෝගාවචරය නැවතත් භාවනා නොකර දුස්චරිත තත්ත්වයකටපත් වුණොත් මේ සීලෙ පිළියෙන්න ඉඩ තියෙනවා. මේ සමාධිය පිළියෙන්න ඉඩ තියෙනවා. මේ භාවනාව ප්‍රඥාව පිළියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙතනදී නතර වෙන්නේ නැහැ. මේ වගේ හොඳ අදිෂ්ඨාන පූර්වක මහා පුරුෂයෝ. ඒ නිසා යෝගාවචරත් මේ අවස්ථාවේදී තේරුම් ගන්න ඕනේ එක භවයක් නැත්නම් ඊළඟ ආත්මය සඳහා නම් මේ தત્ත්වයේ සෑයින සහතිකයක් රක්ෂණයක් ලබා දෙනවා. නමුත් මේ தત્ත්වේ මරණාන්තය දක්වාම පැවතිය යුතුයි. යම් වෙලාවක මේ தත්වයෙන් පිළිහුණොත් ඒ යෝගාවචරයට ආයතරිත සිදු වෙන තත්වෙටම පිළියෙන්න ඉඩ තියෙනවා. වචී දුස්චර්ය සිද්ධ වෙන තත්වෙටම පිළියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරයේ සීලෙන් පිළිහුණොත් අපාගාමී වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරය මේ தત્ත්වයේ Taman විදින්නා වූ සත්‍යාරි ධර්ම හොඳට තේරුම් අරගෙන වඩ වඩා උනන්දු වෙලා මේට වඩා සහතික මේට වඩා තහවුරු විපස්සනා ඥාන ස්ථීර ඥාන පහළ කර ගැනීම සඳහා සිද්ධියට කටයුතු කරනවා. ඒ කටයුතු කරනකොට අර කලින් සඳහන් කළ විදිහට සෑම නාම රූප ධර්ම වලම පවතිනා වූ ඇතිවීම නැතිවීම වේගය යෝගාවචරයට දර ගන්න පුළුවන් වෙනවා. මේ අවස්ථාවේදී යෝගාවචර මුළු සංතාගෙම මේ ස්වરૂපය ආත්පකින් අත්දකින්න. මේ අත්දකින්න වෙලාවේදී අර කියන විදිහට යෝගාවචරයේ භාවනාවේ ජවයේ වේගය වැඩි වෙනවා. යෝගාවචරයේ හිතේ ප්‍රභාස්වරය වැඩි වෙනවා. යෝගාවචරයේ මුළු ශරීරය පුරාම පැතිරිච්ච ප්‍රීතියක් ප්‍රසාර ජනක ස්වරූපයක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය ලෞකික උපමාවක් හැටියට සඳහන් කරනවා නම් හොඳට පදම හරිය රසමසවුලක් වළඳන වෙලාවක් වගේ. ඒකේ අසවල දේ අඩුයි කියන්න බෑ. ඒක හාත්පසින්ම Tamanට තමන්ගේ භූමිකේ ගත කළ යම් තා හිත මිත්‍ර සංඛ්‍යාවක් වුණා නම් ගුරුදේවාපිය ගෞරවනීය පිරිසක් වුණා නම් ඒ අත්තන්ටත් මේ සැපය මේ රස මත උල දීලා හදා බෙදා ගන්න තියෙන ආසාවක් පහළ වෙනවා. ඒ වගේම තමයි භාවනා කිරීමෙන් මේ තමන් ලැබුවා වූ මේ විඳ ගන්න පුළුවන් රත්තියක් වශයෙන් ලබ ගන්න පුළුවන් මේ ස්වરૂපය කාත් කවුරු සමග හදා බෙදා ගන්නට ආසාවක් පහළ වෙනවා. මේ නිසා මේ යෝගාවචරය මෙතුවා සංසාරේ තිබුණා වූ ඒකාන රතිය හා සංසන්දනය කරන්න පුළුවන් භාවනා රතිය. निराமிස රතිය ඉතිවිද පටන් ගන්න. මේ දෙකම ආස්වාද ලැබිය හැකි දේවල්. කාම රතිය, කාම ලෝකියත් ආව ස්වરૂපයත් මේ අමා මේ භාවනා වශයෙන් ලැබෙන निराமிස රතියත් දෙකම ආස්වාද ලබ ගන්න පුළුවන්. නමුත් අනන්ත අප්‍රමාණ මිනිස්යන්ගේ මේ බුද්ධෝත්පාද කාලයේ ඉපදුනා නමුත් කීයෙන් කීයෙන් කී දෙනාටද නැත්නම් ලක්ෂයෙන් කීයෙන් කී දෙනාටද මේ විදිහේ අමානුෂික නැත්නම් අවේ නිර්ආමිෂ සත්‍යයක් පිළිගන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද ඒ අත්ෝ මේ විදිහට මේ යෝගාවත් පිටක් වාගේ තමන්ගේ හිත ශික්ෂණයක් දිගේ ඊටාම ඉවසිල්ලෙන් ඊටම සාන්ත විදියට ඊටම උපේක්ෂාවෙන් යොදවන්න තරම් අසතිලක් නැහැ. එයත් වහා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. එයත් ප්‍රතිඵල විශේෂයේ වේගෙන් දුවනවා. ඒ නිසා කවදාකවත් මේ කාම සැප ඉක්මවා ගන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සිනාගාරං පවිත්තස්ස සම්පතිත්තස්ස වික්ඛුනෝ අමානුෂී රති හෝති අස්සං සමුදයබ්බය යම් කිසි කෙනෙක් ෘතියබ්බේ ඥාන මට්ටමට හිත දියුණු කරගත්ත කෙනෙක් නම් ඒ බුද්ධලගේ ස්වરૂපයක් පවතිනවා සංකාකාරම් පවිත්තත් ඒ සාන්ත නිසසල පැත්තකට නැත්නම් ශුන්‍යාගාර ශුන්‍යාගාරයක් වෙන ස්වરૂපය ඒ බුද්ධලයාට මෙතුආකල් විවිධාකාර විදිහට ඇහෙන් විවිධ රූප දැක ගැනීමේ සතනක යෙදී සිටින මේ කාම ලෝකයෙන් හිතකට විස්ථාර කරනවා නානා ප්‍රකාර ශබ්ද අහමි. ඒක සැපයක් වශයෙන් එකිනෙකා උන්නුම් පරයා දුවන මේ කාම ලෝකේ විස්සම ගන්න. ඒ වගේම තමයි රස හොයනේ. ඒ වගේම තමයි ගන්ධ හොයනේ. ඒ වගේම තමයි පහස හොයනේ. ඒවා තමයි විවිධ හිතිවිලි, වල්මත් හිතිවිලි දිගේ එකිනෙකා පරෙමි. ඒ වගේ කලබල ස්වરૂප, විචිත්ත ස්වરૂප, කුතුහල ජනක ස්වરૂපයේ ඉච්ඡතර අවස්ථාවට යන්න ලෝකෙ දඟලනවා. නමුත් මේ උද්‍යප්පේ ඥාන මට්ටමට කිත් වෙන යෝගාවචරයට ශුන්‍යාකාරය තමයි අපේ කියන්නේ. මේ ශුන්‍යාකාරේ විවිධාකාර ස්වરૂපනේ සතුපාදී. විවිධාකාර සද්දනේ නැත්තම් තියෙන සද්ද ප්‍රමාණික ආදී. ඒ වගේම රස, ගන්ධ, ස්පර්ශය, පිටිවිඩිය ආදී. අන්නේ වැනි ශුන්‍යාකාරම් පවිත්තස්ස සන්ත චිත්තස්ස භික්ඛුනෝ ඒ සාන්ත හිතක් ඇති භික්ෂුවක් වෙන්න ඕනේ ශූන්‍යාකාරයට ඇලෙන්න. එහෙම නැතුව කවදාකවත් මේ ජීවිතක ප්‍රාර්ථනා කරන කාමසප්ප විෂේ තමන්ගේ විවිධාකාර මෙහෙයුම් යතොම් කියන කෙනෙකුට ශූන්‍යාකාරයේ හිරදකක් බවටපත් වෙනවා. වෙහසක් බවටපත් වෙනවා. අප්‍රිය ස්ථානයක් බවටපත් වෙනවා. නමුත් මේ උද්‍යාබ්බේ ඥාන මට්ටම තරම් දිනු කරගන්න හිතක් ඇති සාන්ත හිතක් ඇති භික්ෂුව කියලා කියන්නේ මේ ශූන්‍යාකාරය සමග හොඳට සෑහෙන ස්වරූපයක්. මෙතන ශාන්ත චිත්තස්ස බික්කුණෝ කියනකොට ගියත් හිතන්න පුළුවන් මේක ඒකාන්තයෙන්ම සෛදි සුඛයක් කියලා. නමුත් බුදුජානන් වහන්සේ භික්ෂුව වශයෙන් හඳා සඳහන් කරන්නේ සංසාරේ බය දක්න එයින් ගැලවීමට කටයුතු කරන ඕනම කෙනෙකුට සූත්‍රාන්ත ක්‍රමයේ බුදුජානන් වහන්සේ භික්ෂුව කියලා කියනවා. සංසාරේ බය දක්නා කියලා. ඒ බය දැක්කට තැති ගැල්ල දුවනා නෙවෙයි ඒන් ගැලවීමට කටයුතු කරනවා. ඒ නිසා මේ කියන විදිහට උපසම්පදා සීලයක පිළිපියා හෝ සාමනීය සීලයක පිළිපියා හෝ එහෙම නැත්නම් දසදිල් මෑණි සීලයක පිළිපියා හෝ ඒ වික්‍රම. එහෙම නැත්නම් උපාසක උපාසිකා ස්වරූපයක පිළිපියා හෝ ඒ වික්‍රමයි. නමුත් වැඩගත් වෙන්නේ සම්ප චිත්ත. ඒ පුද්ගලයාගේ සාන්ත හිතක් පවතිනවා. ඒ සාන්ත හිත කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ කණික වශයෙන් පහළ වෙන්නා වූ සමාධිය. විසාසනා යෝගාවචරයට නම් කන වශයෙන් පහළ වෙන සමාධිය. මෙන්න මේ සමාධියක් සහිත පුද්ගලයා මේ ශුන්‍යාගාරයකට පිවිසුනා නම් ඒ පුද්ගලයාට මේ විපස්සනා ඥාන පටන් ගන්න උද්‍යාවේ ඥාන මට්ටමට එනකොට අමානුෂී රති හෝති රතියක් පහළ වෙනවා ඒ රතිය මනුෂ්‍යත්වයේ ඉක්මවන දේවත්වයේ ඉක්මවන රතියක් ඇති වෙනවා ඒ මොකද මත් වෙන ඕනෑම ආරමුණක් මත ධර්ම රසය පහළ වෙන්න පටන් ගන්නවා ධර්ම ඕජාවෙන් හාත්පස තමංගේ ශරීරයේ තෙමෙනකොට පුදුමාකාර රතියක් අමානුෂික වූ රතියක් පහළ වෙනවා මෙන්න මේ අවස්ථාවේදී තමයි හාත් කවුරු සමග අදා බෙදා ගන්න හිතෙන්නේ අන්නේ වෙනකොට යෝගාවචරය මිතුආකල් අදහගෙන හිටියානම් මේ ගුරුවරු කියන දේ ඇත්තයි මේ ධර්ම වල පවතින නෛර්යානික ස්වરૂපයක් කියලා දැන් මේ ඇදහිීමේ ස්වરૂපයේ ඉක්මවලා අද්දක්න ස්වરૂපයකට පත් වෙනවා ඒ නිසා යෝගාවචරයගේ යෝගකප්පන ශ්‍රද්ධාව ඉතාමත්ම තියුණු තියුණු පැත්තට පත් වෙනවා හොඳට කැපී පෙනෙන මට්ටමකට පත් වෙනවා ඒ වගේම යෝගාවචරයේ කුසල ඡන්දය මේ දේ අවිදේට කරන්න ඕනේ මේ ලැබිච්ච අවස්ථාවෙන් තව තවත් කුසල ඡන්දයෙන් ඉදිරියට යන්න ඕනේ කියන කුසල ඡන්දේ පහළ වෙනවා. ඒ නිසාම වීර්යය. මේ විදිහට ඡන්දය සත්‍තහ ඡන්ද දෙක නිසා පරියන්කේදී වීර්යය පහළ වෙච්චාම යෝගාවචරයට දිගට සතිය පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒ සතිය නිසා ආර්ථික සමාධිය පෙරක්ෂණයෙන් ඊගාවචණයට ඊගාවචණයෙන් ඊගාවචණයට විදිහට අඛණ්ඩව පවතී. මේ පැවතීම නිසා යෝගාවචරය මතුවෙන මතුවෙන අරමුණක් ඉතාමත්ම සවිස්තරව සම්පූර්ණ ආත්පද විස්තර සහිතව දකින්නදී සෑම අනු කුඩා විස්තරයක් මේ වහ වහ ඇති වෙන වහ වහ නැති වෙන ස්වරූපේ දැක ගන්න. මේ නිසා යෝග ආචරයට මෙතුආකල් නොතිවිච්ච පුදුම ධර්මයේ සම්බන්ධතාවයක් නැත්නම් ධර්මයේ Tamange సంతාණය සමග එකතු වෙන ස්වරූපයක් එකම ක්ෂණයක්වත් නොබිලී යන ස්වરૂපයක් දකින දකින දේ ඇහෙන ඇහෙන දේ ආග්‍රහණය කරන රස බලන ස්පර්ශ කරන හිත තෙන හිතවිල්ලක් පාස මෙන්න මේ රතියට උරුමේ ඇති මේ නිසා යෝගාවචරය මේ අවස්ථාවේදී මේ කාම ලෝකයට ආව රතියක් මේ අමානුෂික අවේදිත නැත්නම් නිර්ආමික රතියක් අත්දකින්නකොට ඒ යෝගාවචරය manussත්වයේ ඉතාම ඉහළ මට්ටමකට ප්‍රාප්ත වෙනවා මෙන්න මේ අනාංශික රතිය ඇත්ත වශයෙන්ම මිනිස්සෙගේ සભ્યත්වය මේ මනුස්සයා කොච්චර දියුණුද කියලා බලා ගන්නට හොඳ නිමක් බාටපත් වෙනවා. බොහෝ දෙනා මෙවැනි හැඟීමක්වත් මෙවැනි සාංකාරයක්වත් නොදැන කාම සැපයෙන්ම නැත්නම් කාම සැපයෙන්ම පටන් ගන්නවා. කාම සැපයෙන්ම ගැලියක්. කාම සැපයෙන්ම ජීවිතය මාර්ග කරනවා. ඒ පුද්ගලයාට කොච්චර උතුම් මට්ටමට කාම සැපේ දිගේ යන්න ගියත් අපි කිව්වොත් ධනියාතින් නැත්තම් නම්බුදානාතින් රුව ලක්ෂණාතින් නැත්තම් ආයුෂාතින් වෙන මොනම ක්‍රමයකට හෝ වේවා ඒ කාම සැප ලැබුවට ඒ පුද්ගලයා ඒ සමග සංසන්දනය කළ යුත්තාවෝ මේ අමානුෂික රතිය මේ අවේදිත සුඛය අපදාකවත් විතර නැති නිසා ඒ පුද්ගලයා එක ඇහක් ඇති පුද්ගලෙක් වාගේ. එයාට බෑ ගැඹුරක් දැක ගන්න. අන්ධ පුද්ගලෙක් එක්ක බලනකොට නම් හොඳයි. මොකද කාම ලෝකයේ ජය ගන්න පුළුවන් ස්වරූපේ තියෙනවා. නමුත් අපි දන්නා හොඳට තනි ඇහැ ඇති එක්කනාට රූප පෙන්වන්නට ගැඹුරු පේන්නේ. ඒක ඇහැක් අරගෙන අරගෙන බැලුවොත් මේ නිසා මිනිස්සු ගමන වැනෙන සුළුයි. ඒ මොකද රූප පෙන්වන්නට රූප අතර තියෙන මට්ටම් ගැඹුරු පේන්නේ නැහැ. ඇස් දෙක තියෙනකොට තමයි මේ ගැඹුරු මැනගන්න පුළුවන්. මේ ගැඹුරු මනින්නේ මොකද්ද? රතියින් අතර කාම රතිය නැත්නම් ලෞකික සැප අතර මේ අවේ නිරාමිෂ සැපය සංසන්දනය කරනකොට මේ අමාංශ රතිය සංසන්දනය කරනකොට ඒ පුද්ගලයා මෝරච්ච කෙනෙක් වාටපත් වෙනවා අධ්‍යක්ෂයෙන් සහිත පුද්ගලයෙක් රසඳින්න පුළුවන් පුද්ගලයෙක් වාටපත් වෙනවා මේ தත්ත්වයට පත් වුණාට පස්සේ ඒ පුද්ගලයාට මෙන්න මේ කාම සම්පatti හොඳයි මෙන්න මේ කාම සම්පatti නරකයි මේ හොඳ ජීවන මාර්ගයක්ය. මේක නරක ජීවන මාර්ගයක්ය. මේක සම්‍යක්ය මේක මිත්‍යාය කියලා තේරුම් කරගන්න පුළුවන් පත්‍යයකට පත් වෙනවා. වෙන විදියකට කියනවා නම් මහත්ම ගති. අතින් මේ භාවයට පත් වෙනවා. සભ્યાත්‍යයක් අතින් මේ ඍචි සූරයට පත් වෙනවා. ඒ නිසා මනුෂ්‍යයා කොච්චර දියුණුද කොච්චර පරිණාමය වෙලා තියෙනවද? ශිෂ්ඨාචාරයකට පත් වෙලා තියෙනවද කියලා බලන්න නම් මෙන්න මේ සැප දෙකම අත්දකලා තියෙන කෙනෙක් වෙනවා. අවාසනාවට වාගේ බාහිර ලෝකේ එවැනි අත්තු පසුබාන මේ තනි සැප, කාම සැපේීම අන්තවාදීව වැටි සිටින ඇත්තු ප්‍රධාන තැන අරගෙන කටයුතු කරන නිසා ලෝකේ මේ වගේ ව්‍යාකූල තත්ත්වයක් පවතිනවා. නමුත් ශාන්ත චිත්තස්ස භික්ඛුනෝ ශාන්ත හිතක් ඇති භික්ෂුන් වහන්සේ ශූන්‍යාගාරයක් හොයනවා එවැනි සංකීර්ණ එවැනි හොදලා පිරිසුදු කරගන්න බැරි විදිහේ ජාලයකින් වෙන් වෙන්න අවශ්‍ය නිසා. අන්නේ එවැනි යෝගාවචරයකට නැත්නම් වික්ෂෝපකට මේ මෙනෙහි කිරීමේ ක්‍රමය හරියට එකලස් වෙච්ච වෙලාවට මුදුන්පත් වෙච්ච වෙලාවට මේ දකින දකින අරමුණේ මේ ඇතිවීම නැතිවීම ස්වરૂපේ කාමත්ව ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට මේ සාන්ත ස්වરૂපේපත් වෙනවා. මේ නිසා බුද්ධ ඥාන වහන්සේ ධම්මපදයේ සඳහන් කරනවා යෝචේ වස්ස සතාන් ජීවේ යෝචේ වස්ස සතාන් ජීවේ අපස්සං උදයප්පය යන්න කුසේ මේ ලෝකේ මේ උද්‍යප්පේ ඥානය දැක ගන්න නැතුව අවුරුදු 100ක් ගත කරන්න පුළුවන් ඒ කියන්නේ දීර්ඝාෂ වෙන්න පුළුවන් ඒ පුද්ගලයා පොහොසතෙක් වෙන්න පුළුවන් උගතෙක් වෙන්න පුළුවන් වර්ණවත් කෙනෙක් වෙන්න පුළුවන් කුලවත් කෙනෙක් වෙන්න පුළුවන් නමුත් ඒකාහං ජීවිතං තේයෝ පස්සත්තං උදේ උදේ අපේ. එවැනි මුළු අවුරුදු 100ක මුළු ජීවිතයට වඩා මේ උද්‍යප්පේ ඥානෙ දැක ගන්නා වූ එක දවසක් නැත්නම් එවැනි යෝගාවචරයේ එක දවසක් අර අවුරුදු 100ක ජීවිතයට වැඩි වටිනවා කියලා උත්‍රාජානන් වහන්සේ මේ විසම ලෝකේ ලෝකයේ තියෙන தত্ত্বය පැහැදිලි කරලා පෙන්නනවා. මේ පැහැදිලි කරලා පෙන්නන්නේ මොකද්ද? මේ මේ කුටි අපේ ඥාන අවස්ථාවේ ඇත්තා වූ ගැඹුර. ඒක කිට්ටු වෙනවා නම් ඒ පැත්තට යනවා නම් කොච්චරනම් යෝගාවචරයක ආරක්ෂා කළ යුතුද? කොච්චරනම් යෝගාවචරයකට අනුග්‍රහ දැක්විය යුතුද? මේ අනුග්‍රහ දැක්වෙන වෙලාවේදී යෝගාවචරයට එක ක්ෂණ මාත්‍ර වශයෙන් තමයි ලැබෙන්නේ. යොදන නිවැරදි සාර්ථක සෑම මෙනෙහි කිරීමක් පාසාම මානසිකාරය පවත්වන මොහොතක් පාසාම මේ උද්‍යාපේ ඥානෙටයි කියලා බලන්න. නමුත් යම් වෙලාවක මෙනෙහි කිරීම දුර්වල වුණා නම් හිත විනාශයකට වැටි ගන්න මේ සිඳී ගන්නවා. ඒ නිසා තාමත් යෝගාවචරය මේ උද්‍යාපේ ඥාන මට්ටමේදී පවා ලැබගන්නේ తాවකාලික. නැතක්ෂණ මාත්‍ර වශයෙන් මේ නිසා විශාල වශයෙන් යෝගාවචරය නිත්‍ය භාවය. දැන් ලෝකේ පැවතුනා නම් නිත්‍ය සංඥාවක් අනේ නිත්‍ය සංඥාව දී කරගෙන පටන් ගන්නවා. නමුත් එයින් ගැඹුරට ඇත්තවෝ අනිකුත් සංඥා තවමත් ඉතුරුව පවතිනවා. එන විදිහට කියනවා නම් උණු කරගෙන යනකොට අර වට පිට තත්ත්වය උඩු වෙන්න පටන් ගන්නවා වගේ. මේ විදිහට යෝගාවචරය තරුණ උද්‍යාවේ ඥානි අවස්ථාවේදී උද්වේග කර අවස්ථාවකටපත් වෙනවා. ඒපත් වෙලා එයින් දියුණුවටපත් වෙනකොට යම් කිසි ප්‍රමාණයකදී මේ උද්‍යාවේ ඥානෙ මෝරලා ගිහිල්ලා යෝගාවචරයාගේ විපස්සනා උපක්ඛලයේ දුරු කරලා මේ ප්‍රීතිය ආදී දේවල් වලින් මත් වෙන්නේ නැතුව නියම මාර්ගයේ හරියට තේරුම් ගන්න ඉදිරියට යන්න ගියොත් ඒ යෝගාවචරයේ ඊගාවට මේ අනිත්‍ය භාවය පැටුණා වගේම මෙතුවා කල්පවතුනා වූ සුඛ සංඥාව මේ අසවල් දේට වැඩි අසවල් දේ සුඛයි මේ දේ තිබුණ නිසා මට දුක මෙන්න මේ දේ ලඟනවා සුඛයි කියලා මේ වරදොල තේරුම් ගන්න මේ ජීවිතයත් ආවමයි පටලැවිලි ස්වરૂපේ වැටෙනවා භංග ඥානයටපත් වෙනවා. ඒ කියන්නේ විපස්සනාය බොහෝම මෝරච්ච ස්වરૂපයක්. එතන ඉතිහාට දිගට භාවනාව යනවන යෝගාවචරයට වැටෙනවා මෙතුආකල් මේ නිත්‍ය භාවයේ සුඛ භාවයේ අල්ලා බදාගත් ආත්ම ස්වરૂපයක් තිබුණා. නමුත් දැන් යෝගාවචරයට හොඳට වැටෙනවා මේ අනිත්‍ය භාවය හෝ මේ දුක්ඛ ස්වરૂපය තමන් කැමති වුණාට පටන් ගන්න බෑ. තමන් කැමති වුණාට නතර කරන්න බෑ. තමන් කැමති වුණාට වැඩි කරන්න බෑ. තමන් කැමති වුණාට අඩු කරන්න බෑ. ඒ විදිහේ තමන්ට පාලන ශක්තියක් නැහැ. ආණ්ඩු කට්ටු කරන්න පුළුවන් ස්වરૂපයක් නැහැ. අධිකාරියක් නැහැ. පුළුවන් එකම දේ තමයි බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා ගමන් කර මාර්ගයේ හරියට නිවැරදිව දෙන උපදේශ කියා බලලා මේ தත්වය වටහා ගැනීම. මේ தත්ය දැක ගැනීම. ඒකට කියනවා විපස්සනා කියලා. ඒ විශේෂ පස්සනාව ඇති කර ගන්නම මේ කියන විදිහට යෝගාවචරයට ආත්ම ප්‍රමාණිකූලව මේ ධර්ම ස්වરૂප තේරුම් ගන්නවා. මේ නිසා යෝගාවචරය මුල් කාලේ භාවනාව පටන් ගන්න ආධුනික කාලේ පටන් අරගන්නේ සම්මුතිය පිහිටලා. ප්‍රඥප්තිය පිහිටලා. ඒ වෙලාවට යෝගාවචරයට මේ මූල කර්මස්ථානය හඳුන්වලා දෙනකොට යෝගාවචරය ඒක හරියට වැල්ලේ සෙල්ලම් කරන පොඩි දරුවෙක් වාගේ ඒ එක එක සිප්පිකතු වැලි අරගෙන සෙල්ලම් කරන වාගේ ඒ තමයි මතුවෙන පිම්බීම නැත්නම් ඒ හැකිලිම නැත්නම් ආස්වාද ප්‍රසවාදේ තමයි දකින්න ස්වરૂපයේම වැටෙන ප්‍රඥාක්තිය තුලම පුළුවන් තරම් සමීපෙන්න උත්සාහ කරනවා වෙන විදිහට කියනවනම් ඒ අරමුණේ අත්තා වූ ස්වභාවික ලක්ෂණු හැදෑරීමේ කටයුත්ත කරගෙනලා ඉන්නේ. මේ ස්වභාවික ලක්ෂණු හදාරන මේ මුල් ආධුනික කාලයේ ඉතාමත්ම සවිස්තරව යෝගාචරයට උපදේශ ලැබුණොත් බොහෝ විට මූල ධර්ම සහ අත්දැකීම් අතර පටලැවීම නිසා මෙතුආකල් විද්‍යාවේ ඥානය දක්වා මෙතුආකල් ගැඹුරකට ය아가න්න බැරි වෙනවා. ඒ නිසා යෝගාචරය මුල් අවස්ථාවේ තාමත් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. අරමුණට හිත යොදනකොට හරියට අරමුණට හිත එල්ල කරා නම් වෙන විදිහකට සාමාන්‍ය කුමාර කියනවනේ යමක් කියා බැලුවා නම් මේ බලපු දේ වස්තුවේ සතහන් වෙනවා. මේ මේක ඇස්තික වහගෙන හිතින් බැලුවත් මේ සතහන පේනවා. ඒ ස්වභාවික ලක්ෂණ කියලා කියන්නේ අදුම ධර්මයෙන් පේනා වූ මේ සතහන. මේකට කියනවා සංධාන පඤ්ඤාති කියලා. ඒ නිසා යම් යෝගාවචරේ භාවනා කරනකොට Taman සිද්ධිය යොදන්නේ පිම්බීමට නම් ඒ පිම්බීමට හිත යොදපු අවස්ථාවේදී ඒක Tamanට වැටහුණු ආකාරය නැත්තම් වැටෙන්නේ නැහැ කියලා කියනවනම් ඒ කියන්නේ ලෝක නියාමයකට විරුද්ධ යෑමක්. යමක් දිහා බැලුවා මට ඒක පෙනුනේ නැහැ කිව්වා වගේ. එක්ක එතන ආලෝකෙ තිබිලා නැහැ නැත්නම් වස්තුවක් තිබිලා නැහැ නැත්නම් යෝගාවචර බලලා නැහැ. මොකක් හරි එකක් වෙලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මුලින්ම මේ දෙන උපදේශය පින්වීම හෝ වේවා ආස්වාදයේ හෝ වේවා විපස්සනා වශයෙන් බලන්නේ ඒකේ සතහන හිතට වැටෙනවා. මේකට කියනවා සංධාන පඤ්ඤාතිය කියලා. මේ සංධාන පඤ්ඤාතිය දකින්න එක මේ දෙකේ පන්ති ළඟ ඉපත් කරන්න පුළුවන්. ඒ නිසා යම්ම යෝගාවචරයේ උගත් කෙනෙක් වැඩි හිටියෙක් කරුණු කාරණා දන්න කෙනෙකුට මතක් කරොත් මේ පින්වීම කියලා මතක් කරගන්නට මේ වතු වෙන පින්වීම ඒක පින්වීම කියලා මෙනෙහි කරන්ට මේ මෙනෙහි කරනකොට පේන දේ කියන්ට මේක යෝගාවචර ගණන් ගන්න. මේක යෝගාවචර කරු කරන්නේ නැහැ. ඕක කියන්නට මෙච්චර මහන්සි වෙන්න ඕනේද? ඕක පොඩි දෙකේ පන්ති ළමයකටත් පුළුවන් නේද කියලා ඒ දේ ගන්න ඔකට අතාරිනවා. මේ නිසා යෝග අවශ්‍යය මුලදීම මේ නිර්වල් භාවය අවුල් කරගන්න. ව්‍යාකූල කරගන්න. මොකද ඕනම වස්තු අධ්‍යා බලපෑම ප්‍රධාන වශයෙන් තියෙන සතහන. මේ සතහන පේනවනම් මේ සතහන කරු කරන්න ඕන. ඒ මත් ඒක දකිමින්ම ඊට ගැඹුරකට යන්න පුළුවන්. ඒකට කියනවා වෙන විදිහට කියනවා සතහන දකිමින් නැවත නැවතත් හිම හිත යොදවනවා නම් නැත්නම් අරමුණේ හිතට එකිනෙකට මුණ දාලා පවත්වනවා නම් මේ සතහන වෙනස් වෙන ආකාරය කාලානුරූප ඒක ලොකු වෙන හැටි කුංචු වෙන හැටි බර වෙන හැටි සැහැල් වෙන හැටි කුණුසුම් වෙන හැටි සිසිල් වෙන හැටි ආකාර වලින් පටන් ගන්නවා නමුත් ධර්ම යෝගාවචරේ සතහන් දැකි නැත්නම් කවදාකවත් ආකාරය දකි කියලා හිතන්නේ සතහන දැකලාමයි ආකාරය දැක ගන්න පුළුවන්. මේ සතහන කියලා කියන්නේ සාමාන්‍ය කැමරාවකින් සිදුවෙන දේ. යම් දිහාවකට කැමරාව යොමු කරලා ඒ ඡායාපටලය හොඳට තියෙනවා නම් වැඩ කරන කැමරාවක් නම් එක සැරයක් මේ ෆොටෝ එකක් ගන්නකොට එයතාව සතහන වදිනවා. මෙන්න මේ වගේ තමයි ඕනෙම අරමුණකට ඇහැ යොමු කරුවොත් ඉස්සල්ලාම සතහන වෙනවා. හිත යොමු කරුවොත් හිතට සතහන වෙනවා. මේ සතහන මතේම දිගට බලන් හිටියොත් අන්න චිත්‍රපටයක වාගේ ඒ තියෙන රූප එකිනෙක ආකාර විකාර ස්වරූප පෙන්වනවා. නමුත් සාමාන්‍ය නිශ්චල ඡායාවක විකාර ආකාර පෙන්වන්නේ සතහන බලන. මෙන්න මේ සතහන දැක්කට පස්සේ යෝගාවචරයට යෙතින් වීමේ හෝ හැකිලීමේ ආකාර වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් සතහන දකිමින්ම ඒ සතහන ලොකු වෙන හැටි, කුංචු වෙන හැටි, නැමෙන හැටි, දිගෑරෙන හැටි උතුරෙන් දකුණට යන හැටි, දකුණෙන් උතුරට යන හැටි, ඉදිරියෙන් පස්සට යන හැටි ආකාරයේ විදිහට ආකාර දැකීමද කියනවා ආකාර පඤ්ඤාත්තිය කියලා. මේ ආකාර පඤ්ඤාත්තිය දකින්න වෙලාවේදී යෝගාවචර භාවනාව නතර කළොත් ඊගා මට්ටමට යන්නේ නැහැ. සංතානියක් දකිමින්ම ආකාරයක් දකිමින්ම විකතුවම තමයි මේ බව තේරුම් අරගෙන දැන් අර මුණයි හිතයි මුණට මුණ දාලා තියෙනවා. අරමුණේ සතහන පේනවා ඒක බුද්ධියට යන හැටි වැඩෙන හැටි ලොකු වෙන හැටි කුංචි වෙන හැටි ආකාරات පේනවා මේ විදිහට මේ අරමුණ දෙන්න නැවත නැවතත් ඉතාමත් අර මුලින් ගත්ත ගෞරවයෙන්ම විකේතම මෙනෙහි කරගෙන යනවනම් අන්න යෝගාවචරයට ඒ අරමුණ දෙන්න ආවේනික වූ ගති ලබුණු පේන්න පටන් ගන්නවා හරියට හරක් කෑනක් දිහා බලන ඉන්නකොට ඒ හරක් කෑනේ මේ ඉන්නේ ඔක්කොම දේශීය ගවයන ඔක්කොගම එක පාටයි කියන්නේ. නමුත් හොඳට ඒක හරකෙක් ගියා. ඌගේ සතහනක් දැකලා, ඌ දුවන පයින්නේ ආකාරයක් දැකලා හොඳට බලන්නේ කියොත් දවස් දෙක තුනක් බැලුවොත් ඕනෙම දවසක අර රැළේ ඉඳීම ඒ සතාම වෙන්කත කරගන්න පුළුවන් කප්පලපත් වෙනවා. ඒකට කියනවා සතාගේ අත්‍යන්ත ලක්ෂණ දැක්කයි කියලා. ඒ සතාට විශේෂිත ලක්ෂණ දැක්කයි කියලා. ඒක මුළු රැළ දිහා බලපු මුල් දවසේ ඇති වෙන්නේ නැහැ. ඒ වගේ මේ සතා වෙන් කරගෙන මුලින් ගටපු දවසේ තියෙන්නේ නැහැ. මේ ධිකරට සංසන්දනාත්මකව සතාගේ භූතතහනක් දැකලා උගේ දුවන පයින් ආකාරයක් දැකලා නැවත නැවතත් අර සමුහයට සාපේක්ෂව බලාගෙන ඉන්නකොට ඉන්නකොට අන්න ඒ සතා කොතන හිටියත් මේ වැල මා වැල මාරු කරා එන ඒ වැලේ මුලින් හිටියත් මැදින් හිටියත් අගින් හිටියත් අන්න සතා හඳුනා ගන්න පුළුවන් මේකට කියනවා තෙජ්ජ ලක්ෂණය කියලා අරමුණෙන්ම අරමුණටම විශේෂ වූ ලක්ෂණ. මේ කියන සතහන, මේ කියන ආකාරය, මේ කියන දෙද්ද ලක්ෂණ කියන මේ තුනටම කියන ස්වභාවික ලක්ෂණ කියලා. ඒ නිසා මේ ස්වභාවික ලක්ෂණ දකින්න අවස්ථාවේ කිසිම විපස්සනා ස්වરૂපයක් නැහැ. එතෙන් තියෙන යාන්ත්‍රික ස්වરૂපයක්. පොරිදරියකට ආයන්න ආයන කියලා දෙනවා. එන්නේ ඒ අවස්ථාවේදී යෝගාර්ථ විශේෂ ප්‍රතිඵල බලාගෙන එනතන් දෙන්නේ මේ සියුම් උපදේශ ගණන් නොගෙන ලොකු ලොකු දේවල් හිතමින් භාවනා කරන්න පටන් ගත්තොත් ඒ යෝගාවචරයේ හිතේ ඉඩක් නැහැ සතහන දැක ගන්න. සමාත අනිත්‍ය දුක්ඛ අනාත්ම හොයනවා වෙන්න පුළුවන්. ඒ වාගේ මේ සතහන පළවෙනි පින්බීමෙන් දෙවෙනි පින්බීම දෙවෙනි පින්බීමෙන් තුන්වෙනි පින්බීම නැත්නම් පළවෙනි ආස්වාදයෙන් දෙවෙනි ආස්වාදයෙන් දෙවෙනි ආස්වාදයෙන් තුන්වෙනි ආස්වාදයෙන් වශයෙන් මේ ආකාර වෙනස් වීම වැඩිම යෝගාවචරය හිතන්නේ කොහොමලාමක වැඩක්. මේ කුංචි ළමෙක්වත් කරන්න පුළුවන් වැඩක්. ඕකේ වටිනාකමක් තියනයි කියලා හිතන්නේ නැහැ. ඒ නිසා යෝගාවචර ගැඹුරකට ය아가න්න හම් වෙන්නේ. මේ මොකද මූලාරම්භය ව්‍යාකූල සහිත නිසා. ඊටාම ගැඹුරකට යන මේ භාවනාවේදී මුල හොඳට තහවුරුලා තියෙනවා. ඒ තහවුරුව එන්නේ ඥාන ධර්මයක් මත. අන්නේ ඥාන ධර්මයේත් නියමානුකූල යම දෙවීමක් තමයි මේ නිවැරදි එල්ල කිරීමෙන් සහ නැවත නැවත හිත යෙදීමෙන් කරන්නේ. මේ විදිහට යෝගාවචරය අරමුණ ස්වභාවික ලක්ෂණ වශයෙන් සංකාල පඤ්ඤාතිය, ආකාර පඤ්ඤාතිය, තෙච්ච පඤ්ඤාතිය වශයෙන් ආත්තරමුණ දැක ගන්න. මේ විදිහට අරමුණ දැකගත්තොත් දැන් යෝගාවචරයට කියන්න පුළුවන් මේ අවස්ථාවේදී හිත නාම ධර්ම රූප ධර්ම වෙන් කරගන්න මට්ටමක් තියෙනවා කියන්නේ. අරමුණ මේකයි කියලා හොඳට ගන්න. අරමුණේ සටහන ගන්න. අරමුණේ ආකාර ගන්න. මේ අරමුණෙතෙම ආවේනික ලක්ෂණ ගන්න. මේ විදිහට මේ කර්ණ තුන දැකීම ඊගාව පන්තියට සුදුසුකමක් වෙන විදිහට කියනවා නම් ස්වභාවික ලක්ෂණ දැක්කට පස්සේ සංස්කෘති ලක්ෂණයට හිත වැටෙනවා. ඒක චිත්ත නියාමයක්. යම් වෙලාවක ස්වභාවික ලක්ෂණයේ අඩුපාඩු තියෙන තාක්කල් හිත සංස්කෘතියට වැටෙන්නේ නැහැ. ඒතනම කරකැවෙන. වෙන විදිහට කියනවා නම් තමයි සතහන දැකගත්ත ආකාරය දැකගත්ත අරමුණ සම්පූර්ණ එහියත් ආ වූ විශේෂිත ලක්ෂණ දැක ගන්නකන් ඉවසන්නේ නැතුව අරමුණු මාරු කරනවා නම් හිත පණිනවා නම් ඒ අරමුණ සම්පූර්ණ දැක්ගත්තේ නැති නිසා සංස්කෘතියට වැටෙන වෙන අරමුණක ආයෙත් පටන් ගන්නවා සංසතහන ආකාර දැකලා. මේ නිසා යෝගාවචරයට අවවාද කරන උපදෙස් දෙනවා ඇති තාක් දුරට එකම ඒකාකාරී අරමුණක් තිබියවදා. මතුවෙන මතුවෙන පිම්බීමක් ඒ ඒ අවස්ථාවේ ගෞරවයෙන් යුක්ත අරමුණ කරා. අරමුණු කරමින් මේ සතහන එයිම ආකාර එහිම ඇතා වූ ඒ පිම්බීමතම ආවෙනික ලක්ෂණ. මෙන්න මේ විදිහට හිත හොඳට සූක්ෂමව යොදවන්න යොදවන්න යෝගාවචරයට එකම පිම්බීමක් හෝ හැකිලීමක් අතනහැර දිගට පැවැත්ීමේ තියෙන වටිනාකම වැටහෙනවා. මේ විදිහට වැටහෙනකොට මේ පිම්බීම තුළ ඇත්තා වූ සන්තතිය වැටහෙන්න ගන්නවා. පිම්බීම කියන්නේ එක වැඩ පිළිවෙලක් නෙවෙයි. එක වරකට පිම්බෙල පිම්බීමක් නෙවෙයි. මේක ගාලි ගහමින් සමහර වෙලාවට ඒ ඇතුළ වාත රැලි, සමහරට උණුසුම්, සමහරට සිසිල් ගති, සමහරට බර ගති, සමහරට පැතිරෙන ගති, වැగిරෙන ගති নানা ආකාර දේවල් තියෙනවා. නමුත් යෝගදර කරු කෙරුවේ නැත්නම් නැත්නම් සුවිශේෂිතව බැලුවේ නැත්නම් එකක් විදිහට ගන්නවා. දැකලා යෝගාවචරය හිතනවා දැන් මම පින්බීම දාන්නවා දැක්කා දැන් මොකද කරන්නේ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම තියෙන්නේ ඉරියත්තාව අංගෝපාංග නැත්නම් ස්වභාවික ලක්ෂණ නොදැක්ම නිසා හිත ඉදිරියට යන්නේ නැහැ. ධර්ම ගෞරවයේ මදි. දෙන උපදේශ කලකනවා මදි. මේ නිසා කමඨහන් සුද්ධ කරනකොට සෑම වෙලාවකම යෝගාවචරයට මතක් කරනවා අරමුණු මොකක්ද කියලා තමයි පැහැදිලිව දැනගන්න ඕනේ. මේක පින්වීමක් වෙන වෙලාවන පින්වීම වශයෙන්. ඒයටම හිත යදවීමේ ලකුණක් වශයෙන් මෙනෙහි කළ ආකාරය දැනගන්න ඕනේ. මම මේක පින්වීමක් කියලා මෙනෙහි කළා. එහෙමනම් අරමුණු ගන්න විපේයට යොමු කළා නම් යොමු කළා නම් ඒ කාන්තයේ එක පැත්තක් හෝ දකින්නකොට වැටෙන ආකාරයක් සංසංතානයක් දැක ගන්න. ඒක මතක් කරන්න මතක තියාගන්න ඕනේ. මම පින්නේ මතුණා මම මේක පින් වෙනවා නැත්නම් පින් වෙනවා පින් වෙනවා කියලා මෙනේ කළා. එතකොට මට ඒක බැලුමක් පින් වෙනවා වගේ වැටුණා. කුණකට රෙද්දක් වැනිනවා වගේ වැටුණා. බරක්සේ වැටුණා. ප්‍රශ්නයක්සේ වැටුණා. අන්නේ අරමුණ විස්තර වුණා. ඊගාසරේ පිම්බිය වෙනේ කරනකොට මට ඉස්සර තුනකට වඩා වඩා ලොකුවට වැටුණා නැත්නම් අර හැල් වෙලා ගියා කියලා අර කලින් කියපේක සාපේක්ෂව බලන බලන යනකොට මේ පිම්බීමේ තියෙන්න පුළුවන් යම් තාක් හැඩතල තියෙනවා ඒ සියල්ලම දැක ගන්නා සුදු භාවනා යනකොට පින්වීම තුල ඇත්තව වැඩ එකක් නෙවෙයි වැඩ පිළිවෙල. නැත්නම් ක්‍රියා රාශියම දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ස්වභාවික ලක්ෂණ දැකගන්නේ ඉතාමත්ම ප්‍රමාණිකෝලව ඒ ස්වභාවික ලක්ෂණ දැක්කට පස්සේ පිටින්දීමෙන් අරගත් ආ වූ මේ අභ්‍යාසය ඕනම අරමුණකට සාධාරණ කරගන්න පුළුවන් මුලින්ම ඉතාම ප්‍රිය අරමුණු ඉතාම අප්‍රිය අරමුණු අමාරුයි නමුත් මධ්‍යස්ථ අරමුණු සඳහා මේක පතුරවන්න පුළුවන් මේ පැතුරුනාට පස්සේ හිත ඉබේම සංතති ලක්ෂණයට වැටෙනවා මෙන්න මේ සංගති ලක්ෂණයට වැටෙන අවස්ථාව එනකොට තමයි යෝග අවතරයට යම් ප්‍රමාණයක සැක දුරු වීම පටන් ගන්න. එතුවා කලන ඊටාම ගොරෝසු ආරමුණු, ඊටාම ප්‍රිය ආරමුණු, අප්‍රිය ආරමුණු වශයෙන් බැහැර කරන කොටස් තියෙනවා. නමුත් මේ Tamange භාවනා ශක්තිය, ඊවසීමේ ශක්තිය වැඩෙන ආකාරයට මාත්‍යස්ත තනින් ඉඳගෙන අමාරු අමාරු දැන් දක්වා භාවනා දිනු කරගෙන යනකොට යෝගාවචරයට මේ සෑම අරමුණක් පාවිච්චි වෙලා. ඊටාම ආසාවිච්චි වෙලා. අරමුණට ප්‍රිය වෙලා. අප්‍රිය වෙලා. මේ සෑම දෙයක්ම අරමුණක් කරන්න පටන් ගන්නකොට පස්සේ මෙහි යත්තා වූ සතයි. එපා වෙන ඇතින ආකාරය. ඒ යත්තා වූ විශේෂ ලක්ෂණ, සිද්ද ලක්ෂණ අත්වාසේ විදියට ස්වභාවික ලක්ෂණ වැටෙනවා නම් පින්දීම හැකලින් වගේ මේක සාවිමත් වෙනවා. විශේෂයෙන්ම වේදනාව මෙනෙහි කරන වෙලාවේදී බොහෝ විට යෝගාවචරයක සුඛ වේදනාවක් ඇතිලී ගැනීම දුක් වේදනාවක් නම් ඒ ගැටීම ඉබේම සිද්ධ වෙනවා. නමුත් යෝගාවචරය මේ අරමුණක් විනිවිද සාංශුද්ධෙන් බලන ගතිය මතුනොත් යම් තැනකදී වැටෙනවා වේදනාව මතුණත් මෙනෙහි කරාට යට වෙන්නේ නැහැ. ඒක දැක ගන්න බෑ. ඒ මොකද වේදනාව විතේ ආසාව තියෙනවා. මෙන්න මේ විදිහට කරුණු දැක ගන්නකොට නම් යෝගාවචරයට තමයි භාවනා ශක්තිය පිළිබඳ ආත්ම විශ්වාසය වැඩි වෙනවා සැකදුරු. මෙන්න මේ සැකදුරුවක පස්සේ තමයි අරමුණ ගත්තා වූ සංතති ලක්ෂණය ඉතාමත්ම ප්‍රකට වෙන මේ පුදියාබේ ඥාන මට්ටමකට හිත මෝරන්නේ. මේ නිසා යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මේ වැඩ පිළිවෙලේ තියෙන ඉතාමත්ම ආනුපූර්ව අනුපූර්ව වැඩ පිළිවෙල. තමයි රුචි උනාට කැමැති උනාට දෙන උපදේශ මාලාව ඉක්මවලට කළොත් එතනම නැවත නැවත කරකවන්න පටන් ගන්නවා. යම් වෙලාවක උපදේශ මාලාවට අනුකටයුතු කළොත් හිත යෙදුනොත් හරියට එකලස් වුනොත් අන්න ඒ හිත ඒකාන්තයෙන්ම එක විනාඩි කිහිපයක් තුළ දක්ෂින් යෝගාවචරණ විනාඩි කිහිපයක් තුළ පවා මේ විදිහට සංතති ලක්ෂණ හිත වැටුනොත් අන්න ඒ සංතතිය නාම සංතතිය රූප සංතතිය හේතු සංතතිය ඵල සංතතිය වශයෙන් විවිධාකාර ප්‍රවාහ රාශි වශයෙන් දක් ගන්න පුළුවන්. ඒ විනිවිද ගැනීමක් තමයි නැත්නම් හොඳ භාවුවක් තමයි මේ උද්‍යාබ්බේ ඥාන අවස්ථාවේදී පහළ වෙන්නේ. එතෙන් දිනම් මොන යෝගාචිත වැටෙනවා. එහෙන් රූප බල්ල ලැබුතු සැපයක්. දැන් මේ අරමුණක් විනිවිද දැකීමෙන් ලබන සැපයක්. නැත්නම් ආමිෂ සැපයක්, ඊරාමිෂ සැපයක්. අන්න ඒ විදිහට යෝගාචිතයගේ භාවනා හිතේ දියුණුව එක අරමුණක් විනිවිදීමෙන් ලබන්න පුළුවන් මේ අමානුෂික සැපයක් දක්වාම ගමන් කරනවනේ ඒ යෝගාවචරය සාසනයේ ප්‍රතිෂ්ඨාව ලබනවා. මේ ලබන සාසන ප්‍රතිස්ථාන නිසා චූලසෝතාපන්න තත්ත්වෙත් නැත්නම් භවයේ එක භවයක් අපාගාමී නොවන මට්ටමටපත් වෙනවා. මේ පිළිබඳව වැඩි විස්තර අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. යෝගාවචරයට මෙතනදී කෙටියෙන් මතක තියාගන්න තියෙන්නේ මේ සෑම අවස්ථාවක්ම ඊටාම යෝනිසෝමනසිකාරයෙන් බලන කෙනාට තාම විචිත්‍රයි.